කල්යාණ මිත්‍රයනි මේ දැන් තුන අප වෑයම් කරනවා මේ දවසේ ඉදිරි කටයුතු වලට කලින් ස්වල්ප වෙලාවක් ටිකක් එක්ක ධර්මය එකතු කරගන්න ඒ කීනෙන් හිතේ දත සංසිඳලා ගන්නට ඒ තුලින් අද දවසේ කටයුතු වඩා ක්‍රමවත්ව තැන්පත්ව කලබලයකින් තොරව කරගෙන යන්න. දැන් අපි කිසියම් ආගමක් අදහන පිරිසක් විදිහට මේ ඇදහිීම බුදුදහමේ භාවනාවත් එක කොටසක්. ඒක බෞද්ධයන් විදිහට අපි දන් දෙනවා, පිරිනමනවා, භාවනා කරනවා. දැන් මේ විදිහට හැම ආගමකම ඒ ආගමට අදාළ කිසියම් ක්‍රියාමාර්ගයන් තියෙනවා. ත්‍යාගම ඇදහිීම කියා ඒ ක්‍රියාමාර්ගවල යෙදීම තමයි කරන්නේ. දැන් අපි කතා කරනවා මේ ආගම් මාරු වීම, වෙනස් කිරීම, හරවා ගැනීම ආදී කාරණා. දැන් සමහර නිලඹ මධ්‍යස්ථානයක පැමිණෙන විදේශිකයන් අහෞත්සාය ටික කාලයක් භාවනා කර ඒ වගේම බුදුදහම කිසියම් දුරකට හදාරා කියවීමෙන් සහ සාකච්ඡා කිරීමෙන් සමහර දෙනෙකු තුල ඇති වෙන අවශ්‍යතාවයක් බෞද්ධයෙක් වෙන්න ඕනේ කියලා. දැන් අපි ඉපදින්ම බෞද්ධ. අපි බෞද්ධ වුණු අය නෙමෙයි ඉපදුනේම විරුද්ධ විදිහට. ඉතින් මේ ඇත්තන් අහනවා නැතිනම් ඉල්ලීමක් කරනවා අනේ අපව බෞද්ධ කරන්න. ඒ සඳහා මොකක්ද තියෙන ක්‍රියාමාර්ගය? කිසියම් පුදු පූජා තියෙනවද? චාරිත්‍ර විදි තියෙනවද? දැන් මේ ඉල්ලීම කෙරෙනකොට ඇති වෙන ගැටලුවක් තමයි කොහොමද කෙනෙක්ව බෞද්ධ කරන්නේ. දැන් පළවෙනි වතාවට කෙනෙක් එහෙම ඉල්ලීමක් කරාම ඇත්තටම ලොකු ගැටලුවක් ඇති වුණා කොහොමද මේක කරන්නේ මොකක්ද තියෙන අපේ වත් පිළිවෙත සම්ප්‍රදාය චාරිත්‍රය කිසියම් පූජා විධික්‍රමයක් තියෙනවද අබෞද්ධ කෙනෙක් බෞද්ධ කරන්නේ. ඒ ගැන ගාක් කල්පනා කරා අතින් බැලුවා ඒ කිසි තැනක නෑ කොහොමද කෙනෙකු බෞද්ධ කරන්නේ කියලා. එතකොට මේ පැහැදිලි වෙනසක් දැන් අනිකුත් සියලුම ඇදහිම් වල තියෙනවා ඒ අදහන් නැති කෙනෙක් කොහොමද ඒ අදහන කෙනෙකු බවට පත් කරන්නේ ඒ සඳහා තියෙනවා සුවිශේෂ චාරිත්‍ර විදි. සුවිශේෂ පුද පූජා. බෞද්ධ කෙනෙකුට පුළුවන් ඒ ඇදහිීමකට යන්නේ එහෙම ගියාය කියන තොරතුරු අනුව අන්න අපිට දැනගන්න පුළුවන් ඒ චාරිත්‍ර විදි නම වෙනස් කරන්න පුළුවන් වෙනත් අඳුම වෙනස් කරන්න පුළුවන් වෙනත් යම් යම් කුප්පකම තියෙනවා. දැන් ඒ ඒවට තමයි ඇදහිීම් කියා කියන්නේ. ඇදහිීමක්. ඉතින් මේ හැබැයි බෞද්ධ නොවන කෙනෙකු කියා හිතන කෙනෙක් මේක හිතීමක් නේ මම බෞද්ධ කියලා හිතනවා මම බෞද්ධ නෙවෙයි කියලා කියනවා මේ දෙකම සිතිවිලි දෙකක් හොඳට බැලුවොත් බෞද්ධ කියලා හිතන අයයි කියා ගන්න අයයි බෞද්ධ නෙවෙයි කියා කියා ගන්න අයයි අතර වැඩි වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් බැලුවොත් ලොකු වෙනසක් නැහැ. ඒක මේ පිටිවිල්ල කොහොමද ඇති කරගන්නේ? නැතිනම් බෞද්ධ නෙවෙයි කියා හිතන් ඉන්න කෙනෙක් බෞද්ධ කෙනෙක් කියා හිතවන්නේ කොහොමද? ඊට තියනවාද අර විදිහේ චාරිත්‍රයක්, සම්ප්‍රදායක්, කිසියම් වෘතයක් ඒ කිසිවක් නැහැ. ඉතින් මේ කාරණේ ඒ ඇත්තන්ට කිව්වහම එහෙම ක්‍රමයක් නැහැ. කෙනෙක්ව බෞද්ධ කරන්න ක්‍රමයක් නැහැ. ඒ ප්‍රශ්නේ ඒ ඇත්ත අහන්නේ අබෞද්ධ පරිසරයක ඉපදෙලා ඒ අබෞද්ධ ගති සැවතුම් ඉගැන්වීම් ඇදහිීම් චාරිත්‍ර ක්‍රියාත්මක කර ඒවායින් ජීවිතයේ ගැටලු විසඳෙන්නේ නැති බව දැක ජීවිතේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ලෝකේ ප්‍රශ්න ඊළඟට මේ දාර්ශනික ගැටලු මේ කිසි දෙයකට ඒවයින් සාර්ථක අවසාන පිළිතුරක් හෝ විසඳුමක් නොලැබෙන බව දැක තමයි හොයාගෙන ඉන්නේ බුදුදහමින්වත් කියෙයිද ජීවිත ප්‍රශ්නවලට විසඳුම් සමාජයේ ප්‍රශ්නවලට විසඳුම් මේ විද්‍යාවට විසඳන්න බැරි වෙච්ච ප්‍රශ්නාර්ථ ලකුණු වලට නැවතුම් පිට කියන්න පුළුවන් වෙන්නේ. මේ වගේ කුතුහල එක පැත්තකින් ධාර්මික කුතුහල විද්‍යාත්මක ප්‍රවේශනශීලී මනසක් සහ වෙනත් ජීවිත ගැටලු පවතිනාගෙන තමයි ඔය බොහෝමයක් දෙනෙකු භාවනාවට එන්නේ. ඇවිත් ඒ වගේ විවෘත මනසින් බුදුදහම දන්නේ නැහැ, බුදුදහම කෙරෙහි ලොකු සංඝාවකුත් නැහැ, ඇති වෙන්න විදිහකුත් නැහැ. ඇවිත් ටික කාලයක් එහි අවංකව කැප වෙනකොට තේරෙනවා මෙහි තියෙන වටිනාකම. තේරෙනවා මෙය කොපමණ විසඳුම් ගොඩක් දෙනවද ජීවිතේට ලෝකේ. අන්න එතනදී එකලක් දෙකින් සතුටු වෙන ඒ අත්යන් අනෙක් අතින් දුක් වෙනවා. නැත්නම් මේ වටිනා අවස්ථකේ ලැබුණේ ජීවිතයේ සමහර විට හරි අදක්ම ගෙවුනට පස්සේ සමහර විට අවුරුදු 50කට 60කට පස්සේ ඒත් හිතන පුංචි කාලෙම මේ ධර්මය ලැබුණා නම් මේකෙදි ජීවිතේ කොපමණ වෙනස් වේද අපේ අම්මා තාත්තා බෞද්ධ වුණා නම් කොච්චර හොඳද ඒ ගැන දුක් වෙනවා ඒ එක්කම ඒ ඇත්තෝ සතුටු වෙනවා මේ ලංකාවේ ඉන්න අපි කොච්චර වාසනාවන්තද ඒ පැහැදිලිවම කියනවා ලංකාවේ ඉතින උපතින්ම බෞද්ධය බෞද්ධ පවුල්වල ඉපදුන අය කොපමණ වාසනාවක් මේ ධහම ඒ ඇත්තන්ට උපතින්ම ලැබුණා සමහර විට මෞතුක ඇතුළත් ලැබෙන්නේ ඒ ඔස්ට්‍රේලියානු ජාතික මනෝ වෛද්‍යවරයෙක් ආවා ඉතින් මේ මනෝවිද්‍යාවෙන්, බටහිර මනෝවිද්‍යාවෙන් ඒ ප්‍රතිකාර කරනවා. ඉතින් එතනදී පැහැදිලි වෙච්ච එතුමියට පැහැදිලි වෙච්ච කාරණයක් තමයි මේ පොතකින් පොතකින් මනස කියවන්න බැහැ කියන්නේ. ඒ මනසම හැබෑරීමෙන් තමයි සැබෑ මනෝවිද්‍යාව බිහි වෙන්නේ. ඉතින් කොටින් යන්න පුළුවන් දුර ගොස් ඇයට තේරිලා තියෙනවා කිසියම් තැනක නැවතිලා තියෙනවා. ඒ චිකිත්සා ක්‍රමය, මනෝ විශ්ලේෂණ ක්‍රමය, මනෝ ප්‍රතිකාර ක්‍රමය ඉතින් මේකෙන්ද මේ මනස දකින්න ක්‍රමයක් නැද්ද? අන්න එතනදී භාවනාව ගැන දැනගෙන ඒ හොයාගෙන ආවා. අපිට විතර භාවනා කර බුදුන්සේ තාම සතුටටපත් වෙලා මෙබඳු භාවනා ක්‍රමයක් පුංචි කාලේ ඉඳලා පුරුදු කරන්න ලැබුණා නම් කොපමණ වටිනවද? ඒ අතින් ලංකාවේ මිනිස්සු කොච්චර වාසනාවන්තද? මේ මනෝවිද්‍යාව මේ බෞද්ධ මනෝවිද්‍යාව ඇය හිතුවා බෞද්ධ මනෝවිද්‍යාවට අනුව තමයි ලංකාවේ හැම දෙයක්ම වෙන්නේ කියලා. අම්මලා තාත්තලා කටයුතු කරන්නේ, පවුල් කටයුතු කරන්නේ, ඒ සහෝදර සහෝදරියන් අතර කටයුතු, අපේ අධ්‍යාපන ක්‍රමයේ මේ ඔක්කොම. ඉතින්දි මා කියන්නේ ගියේ නැහැ. ඒක හාත්පසින්ම වෙනස් කියන්නේ. කොහොම හරි ඒ හැමදෙනාම හිතනවා අපි හරි වාසනාවන්තයි කියලා. ඉතින් ඒ වාසනාවෙන් 125ක්වත් ගන්න තමයි ඒ අත්තන්ට ඕනේ. ඒ අරමුණින් තමයි කියන්නේ අනේ අපිව අවුද්ධ කරන්නේ. ඒක එහෙම ක්‍රමයක් නැහැ. හිතා බලන්න කෙනෙක්ව බෞද්ධ කරන මොකක් හරි ක්‍රමයක් තියෙනවද? කිසියම් උත්සවයක් කියලා මොනවා හරි මන්ත්‍රයක් පිළිපත් කියලා දෙරයක් ගාලා එහෙම පුළුවන් ද කෙනෙක්ට බෞද්ධ කරන්න. ඒකඳු ඇදහිීමක් නෙමෙයි බෞද්ධ. ධර්මයේ කියන්නේ ඒ කාරණේ පැහැදිලි කරාම එහෙම ක්‍රමයක් නැහැ. එහෙම අදහන්න දෙයක් මෙතන නැහැ. කාටවත් කියන්න අවශ්‍ය නැහැ මම දැන් බෞද්ධ වෙනවා කියලා. එහෙම කවුරුවත් ඉදිරියේ ගොස් දෙන ප්‍රතිඥාවක් නෙමෙයි, පොරොන්දුවක් නෙමෙයි, එහෙම නැත්නම් කවුරුවත් එක්ක ඇති කරගන්න දිවිතුමක් නෙමෙයි. බුදුදහම කියලා කියන්නේ. ඒකට එක පැත්තකින් ඒ අය අසරණ වෙනවා. ඒයි කියන්නේ අපිත් අසරණ වෙනවා. දැන් මේක කරන්න ක්‍රමයක් නැහැ. මේ ගැන කල්පනා කරනකොට පැහැදිලි වෙච්ච කාරණා කීපයක් තමයි අපි බොහෝ විට මේ බුදුදහම අදහනවා කියා බෞද්ධ කියා කරන්නේ හැදදීන් ටිකක්. දැන් බෞද්ධ ව්‍යාපාරයක් ගැන හිතන්නේ ඒක කඩේකට ගියාම, එළඹ කඩේකට ගියාම නැත්නම් පුද්ගලික බස්තියකට නැග්ගහම අපිට අඳුනගන්න පුළුවන් මේ බස්තිය අයිති බෞද්ධයෙකුට නැත්ද කොහොමද ඒක බුදු පිළිමයක් ගහලා ඒ ව්‍යාපාරයේ බුදු පිළිමයක් තියෙනවා ඒකට බුදු පිළිමයක් තියෙනවා නම් බොහෝ විට ඒ හිමිකන් බෞද්ධ ඊළඟට උදේම ගියාම කඩේ ඇරලා වෙළඳාම් කරන්න කලින් ඒකට හඳුන් කූරක් පත්තු කරලා තහනක් තියලා සමහර විට විදුලි බුලක් දැල්වලා අත් දෙක එකතු කරගෙන පිටියම් නිමිලීමක් කරනවා දැක ඇති. ඒ වගේම ඔය බස් එකක් යනකොට උදේන ගමනේදී බොහෝ විට දැක ඇති මේ ගැටලුවේ සංකල ළඟ පිටියම් කඳුරක් දානවා. කඳුරක් දාලා ඒ කොන්දොස්තර මහත්මයා වඳිනවා පෙරවියදුරු මහත්මයාත් අත්මෙන් නැක්ක වඳිනවා. ඉතින් ඒ හැමදෙනාම හිතනවා මේ තමයි බුදුදහම අදහන විදිහ, බෞද්ධයේ විදිහට කළ යුතු විදිහ. ඒ ව්‍යාපාරේ ඒ රැකියාව. ඉතින් මෙය ඇදහිීමකට ඇවිත්. දැන් අබෞද්ධ කෙනෙක් ඒ දේ කරන්නේ අන්තලක් ළඟ නැගිටින්නේ බුදු පිළිමයකට හඳු කුරක් පත්තු කරන්නේ බුදු පිළිමයක් ඉදිරියේ අත් දෙක එකතු කරගෙන කිසියම් දෙයක් ලැබුණන්නේ සාමාන්‍යයෙන් බුද්ධ කෙනෙක් කරන්නේ විශේෂ අවස්ථාවල කරන්න ඉඩ තියෙනවා සාමාන්‍ය. ඉතින් මේවා අපි හිතන මෙන්න කෙනෙක් බෞද්ධ කරන්න පුළුවන් ක්‍රමය. බුදු පිළිමයක් ඉදිරියේ මලක් කියන්නේ හඳුන් කුලක් අත්තු කරන්න අත් දෙක එකතු කරලා ඉදිරියේ හිටගෙන ඉන්න, ධන ගහගෙන ඉන්න දැන් මෙහෙම පුළුවන් නම් මෙහෙම කෙනෙක් කරනවා නම් එයා බෞද්ධයෙක්. ඉතින් අපි අපිත් බොහෝ විට බෞද්ධ ක්‍රියා කරන්නේ උදඳු ඇදදී. දැන් බොහෝ විට දකිනවා ඔය භක්තියට එතනදී පන්සල ළඟදී ඒ පඳුරු දානකොට සමන කලබලයක් තියෙන්නේ. සමහර විට සත්‍යක නවත්තන්න කලින් ඉදිරි දොරටුවෙන් දිනක පහින කොන්දොස්තර කිසියම් මුදලක් ඒ ඉන්කැඩේට දාලා ටිකට් පතක් එක්කම අත් දෙක එකතු කරලා වඳින ගමන් යාත්‍රික යනවා. මොකද ඊළඟ බස් එක ඒකට ඉස්තර කරනවා. ඉස්තර කරන්න කලින් මේ වැඩේ කරගන්න. ඒ නිසා බස් එක නවත්තන්න කලින් ඉස්සරහ දොරෙන් බහින කොන්දොස්තර පඳුරුකුත් දාලා යන බස් එකට පිටිපස්ස දොරෙන් ගොඩේ. ඒතර ඒක තමයි ඇදහිීම. හැබැයි ඒ ඒ ඇදහිීම කෙනෙක් බෞද්ධ කරන්නේ නැහැ. ව්‍යාපාරයක් පටන් ගන්නකොට උදේම අඳුම් කූරක් පත්තු කරා කියා මලක් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ තිබ්බා කියා කෙනෙකු බෞද්ධ වෙන්නේ නැහැ. ඊට වැඩිය වෙනස්. එහෙම වෙනස් ආගමක් හදන්න පුළුවන්. දේව පිළිගත් ඉදිරියේ ප්‍රතිමාවක් ඉදිරියේ ඒ කිසියම් බැඳ වැටීමක් කළොත් අන්න ඒ ආගමට යන්න පුළුවන්. හරි. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ කිසියම් වන්දනාමානයක් සලාසියා කෙනෙක් බෞද්ධ වෙන්නේ නැහැ. ඒ ඊට වැඩිය සම්පූර්ණයෙන් වෙනස්. කෙනෙක් බෞද්ධ වීම හෝ නොවීම නැතිනම් බෞද්ධද නැද්ද කියලා තීරණය කිරීම ජීවත් වීම තුලයි තියෙන්නේ. මෙයයි පැහැදිලි වෙනස මෙතන අදහන්න දෙයක් නැහැ. ඇත්තේ ජීවත් වීම. එතකොට මේ ජීවත් වීම තුළ අපි දුක්ද නැද්ද? අන්න එයයි අහන්නට ඕන ප්‍රශ්නේ. ඉතින් අර ඇත්තන්ට කියනවා ජීවත් වෙන්න. මේ බෞද්ධ ඉගැන්වීම් හරි කියලා තේරෙනවා නම් එහි ඇත්තක් තියනවා කියා දකිනවා. ඒ වායි ජීවිතේ වඩා සැහැල්ලු කරනවා තේනෙනවා නම් ඔබෙන් අනිත් පැයට වෙන කරදර ධර්මානුකූලව ජීවත් වෙනකට අඩු වෙන බව ඔබටම හැඟෙනවා නම් ඒ අනුව ජීවත් වෙන්න. ජීවත් වීමෙන් බෞද්ධේ කොන්න. ඒ ඇර වෙන තාතිහාරියක් නැහැ. ඔබව බෞද්ධ කරන්න. ඉතින් ඒ ඇත්තන්ට තියෙන ගමන කල්පනා කර බලනවා මේ පිටරම් අපටත් අදාළද කියලා. උපතේ සිට මරණය දක්වාම කල්යාණ මිත්‍රවරුනි මේ පිටස්තන ලෝකයේ බෞද්ධයන් නැහැ. ඒ හැම වෙලෙම හැමදෑම බෞද්ධයි කියන්න බෑ. බෞද්ධ ක්‍රමයකට අනුව අපි ජීවත් වෙනවාද කිසියම් වෙලාවක ඒ වෙලාවේ ජීවත් වීම තුළින් අපි බෞද්ධ වෙනවා. ඒ වගේම කිසියම් අවස්ථාවක බෞද්ධ මූලධර්ම වලට පිටින් අපි කටයුතු කරනවද ඒ කටයුතු කරන මොහොතේ අර බෞද්ධයා එතන නැහැ. ඉතින් මේ තමයි විග්‍රහය. එතකොට තත්ත්වයකදී කොන්දොස්තර මහත්මයා හෝරේදුරු මහත්මයා ඒ එන යන මගීන්ට කාරුණිකව කතා කරනවද? එයාට තමන්ගේ තේරය නොකිරිහෙලා ඉති කරනවද? අන්න ඒ තමයි බෞද්ධ දීම. නැතුව කනුරක් ගැනීම නෙමෙයි. කනුරක් ගැනීමෙන් කොහෙත්ම කෙනෙක් බෞද්ධ වෙන්නේ නැහැ. කඳුකූරක් ඉස්සරහත් දැල්වීමෙන් කවදාවත් බෞද්ධ වෙන්නේ නැහැ. ඒ වෙළඳ සැලපෙන සේවකයන්ට, ඒ වැඩ කරන සේවකයන්ට හොඳට සැලකනවද? ඒ වෙන පාරිභෝගිකයන්ට අවංකව ඒ තමන්ගේ ව්‍යාපාරයේ අවශ්‍ය සේවය සැලකනවද? අන්න ඒ තුළින් තමයි ඒ ව්‍යාපාරිකයා බෞද්ධ වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. හැබැයි අපි ඒක අමතක කරලා මේ බුදුදහම ඇදහිීම කියන එක ක්‍රියාවෙන් කළ යුතු දෙයක් කියන තැන හිතපු අපි එතනින් ගා කල්ැනට ඇවිල්ලා අර අනිකුත් ඇදහිීම් කියන තැනට ඇවිල්ලා අපි හිතනවා එතන තමයි තියෙන්නේ රැකවරණය. ආරක්ෂාව ගැන හිතලා අපි ඔක්කොම කරන්නේ පඳුරු දාන්නේ උදේම මලක් පූජා කරන්නේ බොහෝ විට ඒ කරලා ප්‍රාර්ථනා කරන්නේ ආරක්ෂාව යහපත අභිවෘද්ධිය වඩ වඩා ප්‍රතිලාභ එහෙම බුදුහාමුදුරුවෝ අපිට ප්‍රතිලාභ දෙන්නේ නැහැ දෙන්න බුදුහාමුදුරුවෝ අද නැහැ ඒ වෙනුවට ධර්මයයි තියෙන්නේ කෙනෙක් ධර්මයේ හැතිරෙනවා නම් ඒ තැනත්තා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා ඇදහිීම නෙමෙයි අපි ලොකු මිත්‍යාවකට ගිහින් තියෙනවා. මෙතන දුෂ්ට දෙයක් තියෙනවා. අපිව ආරක්ෂා කරයි කවුරු හරි. අද කඩුවක් දාන්න බැරි වුණොත් තාමනවා වෙයි දන්නේ නැහැ. පස්සේ දවස් වෙලාවට ඒක දවල් නැහක් වුණොත් එහෙම අපි ඉන්නේ කයින් දැන්. ඒක දැනෙලා. පානක් පත්තු කරන්න පුරුදු වෙච්ච කෙනෙක් අවිතියේ හරි ඒ කරගන්න බැරි වුණොත් ලොකු බයකටපත් වෙනවා. අද මොනවා හරි වෙන්න පුළුවන්. පහනකට අපිව ආරක්ෂා කරන්න බැහැ. ආරක්ෂා කරන්න කෙනෙකුත් එතන නැහැ. ඒ අපේ හිත පහන් කරනවා. පහනක් අතු කරලා ඒ පහන් ආලෝකයෙන් අඳුර දිරුණහම බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැකලෙනවා දකින්නකොට අපේ හිත පහන් වෙනවා. ඒ අර වෙන ආරක්ෂාවක් නැහැ. ජීවිතයට ආරක්ෂාවක් ඕනේ. ඒ ආරක්ෂාව ලැබෙන්නේ කල්යාණ මිත්‍රවරුනි ධර්මානුකූල හැසිරීමෙන් ධර්මානුකූල ජීවත් වීමෙන් ඒ නිසා තමයි අපි මන්ත්‍රයක් වගේ ආගන්තරෙන් කියනවා ධම්මෝ හවේරක්ති ධම්මකාරී ධමේ හැසිරෙන කෙනා ධම විසින් පුරකිනවා එතන අභූත දෙයක් නැහැ කෙනෙක්ගේ මනස තුළ තියෙන්නේ ගැහෙන සිතිවිලි නම් කෙනෙක්ගේ කතා බහ තුළ තියෙන්නේ අනිත් අයට දැනසිල්ලක් වෙන වචන නම් කෙනෙක්ගේ ක්‍රියාවක් තුළ මොනවා කළත් වාහනයක් හැදෙව්වත් ඇවිද්දත් දොරක් ඇරියත් වැහුවත් එතන තියෙන්නේ සංසුන් බවක් නම් ඒ සංසුන් භාවය බලන්න අනිත්‍යයට කැමතිලා දැන් ওই නිවන් දකින්න හේතු වෙන කාරණා අතර එකක් මේ සම්මා වාචා හරි කතාව. ඒක හරි කතාව කියන්නේ ඒක එකක් තමයි මෘදුව කතා කිරීම. කාටද හැම දෙනාට මෘදුව කතා කිරීම. ඒකට බලන්න අපි වෙනද සැලකට ගිහිල්ලා රටේ කාර්යාලයකට ගිහිල්ලා පස්සේ එකට නැගලා ඒකට එකපාරට එතන ඉන්න කෙනා අපේ ඇඟට කඩාගෙන පයින්නකොට කරෙන් කතා කරනකොට බලන්නේ අපේ ඔළුව අවුල් වෙනවා. ඒ මනස සැලෙනවා. අසහනයටපත් වෙනවා. ඒකට අපිට නිවනක් නැහැ. හැබැයි මේ වගේ තැනකට ගියාම කරුණාවෙන් කතා කරලා hina වෙලා දෙලිනම් නැහැ කියන එක කරුණාවෙන් කියනවා නම් කවුරු හරි ඒ අහන අපේ හිත නිවෙනවා. එතකොට මේ සම්මා වාචා නිවන් දකින්න කියන අවශ්‍ය අංගයක්. ඒ අංගයේ කෙනෙක් Tamange ජීවිතයේ තුල සංහරණය කරනවා නම් ඒ අනිත් අයටත් නිවනක් ලැබෙනවා. තමන්ට විතරක් නෙමෙයි අනිත් අයටත් නිවනක් ලැබෙනවා. අනිත් අයගේ පිට නිවෙනවා. හැම එකටම හා කියන්න අවශ්‍ය නැහැ. ඔව් කියන්න අවශ්‍යත් නැහැ. බැරි දේවල් බැහැයි කියන්න, නැති දේවල් නැහැයි කියන්න ඕන. ඒක ඇත්ත. ඒකට ඇත්ත කතා කිරීමත් සම්මා වාචාවල එකක්. හැබැයි ඒ දේ මෘදුව කියන්න පුළුවන්ද? ගුණාවෙන් කියන්න පුළුවන්ද? අන්න එතනදී ඌ කියන එක කරෙන් කියනකට වැඩිය නෑ කියන එක මෘදුව ඇහෙන විට කෙනෙක් හිතන්නේ වෙනවා. දැන් මේ තමයි බෞද්ධ ජීවන ප්‍රතිපදාව. ඒක අන්න එහි අපි සිටිනවා නම් කිසියම් මොහොතක ඒ මොහොතේ අපි බෞද්ධ ඒ ප්‍රතිපදාවේ අපි ඉන්නේ නැත්නම් කිසියම් අවස්ථාවක ඒ වෙලාවේ අපිට කියන්න බෑ අපි බෞද්ධයන් කියා. ඒ වැරදි. ඉතින් මේ පුතත් වෙන අය විදිහට මේ අයරින් විතක බෞද්ධ වන අප විතක අබෞද්ධ වෙනවා මේ වෙන ආගමක් ඇදීම නිසා නෙමෙයි අබෞද්ධ වෙන්නේ මේ බෞද්ධ ධර්මයට අනුව ජීවත් නොවීම නිසා ඉතින් මේ තමයි ඇත්ත කිසිම ප්‍රතික්ෂණ කෙනෙක් නැහැ උපතේ සිට මරණය දක්වාම හැම මොහොතකම බෞද්ධ එහෙම ඉන්න බෑ ඒ නිසා තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එහෙම ඉන්න පුළුවන් නම් එහෙම ඉන්නවා නම් කවුරු හරි ඉපදුනොත් බෞද්ධ විදියට එයා මැරෙන්නේ බෞද්ධ විදියටයි. ඒ උපතයි මරණයයි අතර මුළු ජීවිතේම බෞද්ධ කියලා හිතනවා නම් එහෙම වෙනවා නම් හැමතිස්සෙම උත්සාහයක් ඕනේ නිරුත්සාහයෙන්ම බෞද්ධ. එහෙම නෑ අපි වීරිය කරන්න ඕනේ. හරි වීරියක් කරන්න ඕනේ. හරි අවබෝධයකින් වීරිය කරන්නට ඕන. ඒ වීරිය තුළ එක මොහොතක් අපිට පුළුවන් ඒ මොහොතට අදාළ විදිහට බෞද්ධ වෙන්න එක්ක වචනයෙන් එක්ක ක්‍රියාවෙන් එක්ක සිතිවිල්ලෙන් බෞද්ධ වෙන්න පුළුවන්. එක මොහොතක් පුළුවන් නම් ටිකක් වීර්යය කළොත් තවත් මොහොතක් පුළුවන්. ඉතින් මේ විදිහට මේ බෞද්ධ මොහතවල් වැඩි කර ගැනීම තමයි භාවනාවෙන් කරන්නේ. මේක ඉබේට වෙන දෙයක් නෙමෙයි උත්සාහයෙන් වගා කළ යුතු දෙයක්. මේ බුදුදහම කියන්නේ වගා කරගත යුතු දෙයක් Tamange ජීවිතයේ කුල. එතින්දී අන්න සිතියම් කාලයක් අපි ධර්මානුකූලව ජීවත් වෙනවා. තත්පරයක් හරි විනාඩියක් හරි පැයක් හරි ඒ වෙලාවට අපට අත්දකින්න පුළුවන් ලොකු නිවනක් කියලා. මේ මාර්ගයේ අවසානයේ අන්තිමටම අපි හිතනවා තමයි නිවන් දකින්නේ. මේ මාර්ගයේ ගමන් කරලා කරලා කරලා සමහර විට මේ ජීවිතේ සමහර විට තව ජීවිත ගානකින් පස්සේ ඊළඟ බුදුරජාණන් වහන්සේගේ අවදියේ තමයි නිවන් දකින්න ලැබෙන්නේ. ඒත් එහෙමත් පුළුවන්. ඒකම මේ මොහොතෙන් මොහොතක් නිවනක් අත්දකින්න පුළුවන්. ඉතින් ඒ නිසායි ධර්මයේ කියන්නේ ඔය ධර්මයේ ලක්ෂණ ගැන කතා කරනකොට වැදගත් ලක්ෂණ දෙකක් තියෙනවා කන්දිත්තිකෝ අකාලිකෝ අපි හැමදාම මේ ගාථාව කියනවා ගුණ ලක්ෂණ හයක් කියනවා. එකෙන් දෙකක් තමයි සම්දිත්තිකෝ අකාලිකෝ. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ මේ ධර්මයේ බුදුහාමුදුරෝ අංග සම්පූර්ණව දේශනා කරලා තියෙනවා. මේක තමයි පළවෙනි ලක්ෂණය. අංග සම්පූර්ණ. මේ සිටියමක් නම් ඒ සිටියේ අදුපාඩුවක් නැහැ. දැන් මාර්ග සිටියමක් නම් කෙනෙකුට දීලා තියෙන්නේ බුදුහාමුදුරෝ තමන් ඉන්න තැන ඉඳලා නිවනට යන කල් පාර පැහැදිලිව මේ සිටිය මේ ලකුණු කරලා තියෙනවා. ආය අතරමං වීමක් නැහැ. අන්න ඒකයි සක්හාතෝ භගවතා ධම්මෝ කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ මාර්ගය පැහැදිලිව අංග සම්පූර්ණව, නිර්වුල්ව විස්තර කර සිටිනවා. මේ සිටියම අංග සම්පූර්ණයි කියලා ලැබිලා තියෙනවා. ඒ කෙනෙකු මේ මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තොත් ප්‍රතිඵලය සම්දිත්තිකෝ එතනම ලැබෙනවා. දැඩි පිපාසයෙන් ඉන්න කෙනෙක් වතුර ටිකක් බිව්වොත් ඒ වතුර පානය කර තැනදීම පිපාසයේ සංසිඳනවා. ගෙදර ගියාට පස්සේ නෙමෙයි. එතනදීම සම්දිත්තිකෝ අකාලිකෝ ඒ වෙලාවෙම හෙට නෙමෙයි, ලබන සතිය නෙමෙයි, ඊළඟ භවයේ නෙමෙයි. මේ මොහොතේම. එතකොට මෙතනම මේ මොහොතේම ප්‍රතිඵල තියෙනවා. ඒ තමයි කියන්නේ ඕපනයිකෝ. ඕපනයිකෝ කියන්නේ මේක ඉදිරියට යනවා. අපි තත්පරයක් පුළුවන් නම් ඒක තත්පර දෙකක් කරගන්න පුළුවන්. එක වචනයක් බුදුව කතා කරන්න පුළුවන් නම් ඊළඟ කෙනෙක් බුදුව කතා කරන්න උත්සාහ ගන්න පුළුවන්. ඒත් මේ විදිහට ටික ටික මෙය ඉදිරියට ගෙනියන්න පුළුවන් ඕපනයිකෝ. ඊට කලින් කියනවා ඒ විපස්සිකෝ විපස්සික ඒ නිසා මෙතනම මේ මොහොතේම ප්‍රතිඵල තියෙන නිසා ඕනෑම කෙනෙකුට විවෘත වූ ආමන්ත්‍රණයක් කරන්න පුළුවන් ඇවිත් ගන්න ඇවිත් බලන්න. බෞද්ධ වී බලන්න. බෞද්ධ වෙනවා කියන්නේ මේ අනුව ජීවත් වෙනවා බලන්න. ආවොත් තේරෙයි. ආවොත් කියන්නේ කොහාටවත් නෙමෙයි. භාවනා මධ්‍යස්ථානයකට නෙමෙයි. විහාරස්ථානයකට නෙමෙයි. ධර්මය තුල සාවොත් ධර්මානුකූලව හිතන්න, කතා කරන්න, ක්‍රියා කරන්න පටන් ගත්තොත් ඔබටම බලා ගන්න පුළුවන් මෙහි තිබෙන ප්‍රතිඵලය අන්නේ විවෘත ආමන්ත්‍රණය විවෘත ආරාධනාව තමයි ඒකක්තිකෝ ඇවිත්නම් කෙනෙක් උත්සාහ කරනවද Tamange අවබෝධයට අනුව ඒ ප්‍රමාණයට ප්‍රතිඵල තියෙනවා. අත්සත්තං වේදිතබ්බෝ විඤ්ඤෝනි. ඉතින් කල්යාණ මිත්‍රවරුනි ඒ නිසා මේ ගැන අපට කිසියම් වැටහීමක් තියෙන නිසායි අර ඇදහිීමෙන් නතර නොවි විඤ්ඤා යන ප්‍රායෝගික වූ අභ්‍යාසයකට යොමු වෙලා තියෙන්නේ භාවනාව. ඒතර මෙතන කරන්න දෙයක් තියෙනවා. භාවනා කරනවා. භාවනා කිරීම තුළ මේ වාදිවි අපි හිතන විදිහ වෙනස් කරගන්න. පැහැදිලිවම භාවනාව තුළ සිටිය පුද්ගලයා නෙමෙයි එළියට එන්නේ. භාවනාව කියන්නේ යන්ත්‍රයක් නම් ඒ යන්ත්‍රය තුළට පිළිසෙන කෙනා නෙමෙයි එයින් එළියට එන්නේ වෙනස් වෙලා. ඒක භාවනාව තුළ අපි සත්‍යයක් අහුණා කියලා කෑ ගහන්න යන්නේ නැහැ. ඒ තුළ අපි උත්සාහ කරනවා ඉවසන්න. ඒක පිළිගන්න, කලබල නොවී ඉන්න, උපේක්ෂා සහගතව ඉන්න. හිතෙන හිතෙන කල්පනා ඔස්සේ දුවන්නේ නැතුව ඉන්න. දැනෙන පොඩි පොඩි වේදනා ඉවසගෙන ඉන්න. තරහ ගන්නෙ නැතුව. ඒතර මේ ඒකට අලුත් කෙනෙක් අර හිතිය කෙනා එහෙම නෙමෙයිනේ. එයා දැන් ඉවසන කෙනෙක් බවට පත් වෙලා මෘදු කෙනෙක් බවට පත් වෙලා සාරුනික කෙනෙක් බවට පත් වෙලා අල්පනා ලෝකේට අතරමං වූ කෙනෙකු දැන් සිහියෙන් මම්මුලා නෝ කෙනෙකු බවට වෙලා කිසියම් දුරකට. මේ භාවනාව තුළ අන්න බුද්ධේතු බිහි වෙන හැටි, නිර්මාණය වෙන හැටි. ඒක එතනින් නැතර වෙන්න හොඳ නෑ. ඊළඟ ජීවත් වීම තුළ එය කිසියම් දුරකට ආදේශ කරගන්න ඕනේ. සිටියන් අවස්ථාවක ඒ අවස්ථාව ලැබෙනකොට බලන්න මේ අවස්ථාවට මා බෞද්ධයෙකු තේ මුහුණ දෙනවද බෞද්ධ නොවන කෙනෙකු තේ මුහුණ දෙනවද සිද්ධිය කියන්නේ අත්‍යවශ්‍යම ඒ සිද්ධියේදී මා ක්‍රියාකලේ බෞද්ධයෙකු තේද නැත්ද එතකොට මේ විශ්ලේෂණය වැදගත් එහෙම නැතුව ඉතින්ම කෙනෙක් දිගටම බෞද්ධ වෙන්නේ නැහැ එහෙම වරප්‍රසාදයක් එහෙම දිව්‍යමය ආශිර්වාදයක් මෙතන නැහැ. සම්පූර්ණයෙන් කල්යාණ මිත්‍රවරුනි මේ සියලුම වරප්‍රසාද තියෙන්නේ අපේ අපේ වෙන කාගේවත් අපේ නෙමෙයි අපේ අපේ. එනිසා තමයි කියන්නේ අත්සත්තං වේදිතබ්බෝ විඤ්ඤෝති. තම තම නැම තමමින් දැනගත යුතු. ඒ නිසා අපි වාසනාවන්තයි. අර ක්‍රිස්තියානි ජාතික මනෝවෛද්‍යවරයෙක් කිව්වා වගේ අපි වාසනාවන්තයි. ඒ වාසනාවේ අත්වැන්න අපි නෙලා ගන්නට වාසනාව තියෙනවා පරිසාර වදාවකට. ඒ වදාවකට එහි අත්වැන්න අප නෙලා ගන්නට ඕන. භාවනාව දෙන අර්ථකථනය වදාව වැඩිම වැඩිම කියන එකනේ. ඒ වැඩිම අපි කරන්න ඕනේ අත්දැන්න ලබා ගන්නට නම්. ඒ ජීවිතේ තමයි කෙත. මේ ගොවිතල තමයි ජීවිතේ. භාවනා මධ්‍යස්ථානයක් නෙමෙයි, පන්සලක් නෙමෙයි. Tamangeම ජීවිතේ තමයි තනතිල්ල නැමැති අත්දැන්න වෙන කෙත කුඹුර හේන ගොවිතල. එහි ගොවිතැන් කරන ගොවියා ඔබයි. මේ ආධ්‍යාත්මික ගොවිතැනේ පිරිකරු ඔබයි. එනිසා අපි වාසනාවන්තයි. මේ අපේ අතේ තියෙන්නේ. මට පුළුවන් අවශ්‍ය නම් දිව්‍ය ලෝකේ දකින්න. ඒ වගේම අපායත් දකින්න පුළුවන්. කවුරුවත් දිව්‍ය ලෝකෙ එක්ක යනවත් නෙමෙයි කවුරුවත් අපිව අපායට දානවත් නෙමෙයි. ඒ දෙකම අපේ යටේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි අවශ්‍ය නම් ඒ දෙකම නොදක ඉන්නත් පුළුවන්. එයත් අපේ යටේ තියෙන්නේ. සංසාරයත් අපේ යටේ, නිර්වාණයත් අපේ යටේ, දුකත් අපේ යටේ, කැමැතිල්ලත් අපේ යටේ. කරහ එන්නේ අපි නිසාමයි, Taman නිසාමයි, තරහ නැතුව ඉන්නත් පුළුවන් Taman තමයි. ඒ තනතිල්ලේ මාවත තනතිල්ලේ යතුරු පුවරුව තියෙන්නේ කල්යාණ මිත්‍රරුනි අපේ අතේ. ඒ අවශ්‍ය යතුරු දැනගෙන ඒ අවශ්‍ය යතුරු පාවිච්චි කිරීම තමයි භාවනාව කියන්නේ. අන්න ඒ වරක් ප්‍රසාදයේ ලක් පිරිසක් විදිහට ඒ උපරිම ප්‍රයෝජන ගැනීමේ ජීවත් වීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ අධිකමින් අපි ටික වෙලාවක්